එහෙනම් සාදුකාරයක් දෙන්න. විශේෂ සමාදන් වීම සඳහා নমස්කාර පාඨය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි शरणं गच्छामि सङ्घं शरणं गच्छामि ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සතියම් පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම් පි ධම්මං සරණං ගච්ඡාමි සතියම් පි සංඝං සරණං ගච්ඡාමි शरणागमनं सम्पूर्णम् पानातिपाता वीर्मणि सिक्खापदं समादयामि अदिन्नादाना वीर्मणि सिक्खापदं समादयामि අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විශෝක දර්ශන මාලා ගන්ධ මිලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමේ තිසරණේන සද්ධින් අට්ඨංග උපෝසත ශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත හොඳයි එමනම් සාවධානව අහන්න මේ පින්වත් ළමයි මේ වෙසක් පොහොය දිනේ වෙනුවෙන් අද මේ ශීල භාවනා ව්‍යාපාරේ නිරත වෙලා සිටින්නේ වසරකට වරක්වත් මෙවැනි උතුම් කාර්යයක නිරත කරවීම සහ නිරත වීම උතුම් කාර්යයක් වශයෙන් අපි සැලකන්නේ මේ සෑම දෙයක්ම කරනු ලබන්නේ නිමන්සව අත්දැකීම පිණිස බුදුරජාණන් වහන්සේ මෙලෙසින් පාඩයක් විස්තර දක්වා බදාරලා තිබෙනවා සමාධින් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යතහ භූතං පජානාති කිංච යතහ භූතං පජානාති ඉදං දුක්ඛන්ති යතහ භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යතහ භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යතහ භූතං පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යතහ භූතං පජානාති මේ පාඨයේ සරල අදහස මෙන්න මේකයි මහණෙනි සමාධිය භාවිතා කරන්නටය. ඒ සමාධිය භාවිතා කළ කෙනෙකුට ඇත්ත ඇති සැටියෙන් දකින්නට පුළුවන් යථා භූත ඥාන දර්ශනයක් ඇති කර ගන්නට පුළුවන්. කුමක ඇත්තද ඇති සැටියෙන් දකින්නේ? මේක තමයි දුක්ඛ සත්‍යය කියලා ඇත්ත ඇති සැටියෙන් දකින්නට පුළුවන්. මෙයයි දුක්ඛ සමුදය සත්‍යය කියලා දුක ඇතිවීමේ හේතුව ඇත්ත ඇති සැටියෙන් දකින්නට පුළුවන්. මේක තමයි දුක්ඛ නිරෝධය හෙවත් නිර්වාණය කියලා ඒක අවබෝධ කරගන්නට පුළුවන්. ඒ වගේම මේක තමයි ඒ නිවන් අවබෝධ කර ගැනීමට නැත්නම් දුක නැති කර ගැනීමට තියෙන මාර්ගය කියලා ඒකත් ඇත්ත ඇතිශකින් දකින්නට පුළුවන්. එතකොට සමාධිය භාවිතා කළ නැති කෙනෙකු භාවිතා කළේ නැති කෙනෙකුට මේක හරියට අවබෝධ කරගන්නට බෑ. හරියට අපි උපමාවක් කියනවා නම් අපි හිතමු වතුරක් ඇතුලේ ඉතා වටිනා දෙයක් තියෙනවා මණිකක් වැනි දෙයක්. මේ වතුර බොර වෙලා තියෙනවා නම් විවිධ පාට වර්ග වලින් සම්මිශ්‍රණ වෙලා තියෙනවා නම් මේ වතුර කැකෑරෙනවා නම් වතුර මහා සාගරයේ ජලය වගේ නිරන්තරයෙන්ම සෙලවෙනවා නම් ඒ ඇතුලේ තියෙන දේ අපිට පේන්නේ නැහැ අපිට දකින්නට බෑ දැක්කත් ඒක හරියට අපිට පේන්නේ නැහැ වතුර බොර වෙලා තියෙනකොට ඇතුලේ තියෙන මොකද්ද කියලා පේන්නේ නැතුව වගේ කෙනෙකුගේ සිත කෙලෙස් වලින් සම්පූර්ණයෙන් බොර වෙලා තියෙනවා නම් ඇත්ත ඇතිශයෙන් දකින්නට කිසිසේත් හැකියාවක් නැහැ. වතුර ශෙලවෙන විට ඇතුලේ තියෙන දේ අපිට නිසි පරිදි පේන්නේ තියෙන විදියට නෙවෙයි පේන්නේ. අන්න එලෙසින්ම අපේ සිත නිරන්තරයෙන්ම කැකෑරෙනවා නම් ඒ කියන්නේ ශෙලවෙනවා නම් විවිධ සිතිවිලි කරා සිත දුවගෙන යනවා නම් සිත සිත තුළ සමාධියක් නැත්නම් ඇත්ත ඇතිශයෙන් දකින්නට බෑ. ඒ වගේම තමයි වතුර කැකෑරෙනවා නම් ඒ ඇතුලේ තියෙන දේවල් දකින්නට බැරුවා වගේ අපේ සිත තුළ රාගය, ද්වේෂය වැනි ක්ලේශ ධර්ම තුළින් සිත කැකෑරෙන තත්යකට පත් වෙලා තියෙනවා නම් ඒත් අපට ඇත්ත ඇත්තටියෙන් දකින්නට බෑ. යම් වතුරක් ඉතා පිරිසිදු නම් නිසල නම් ඇතුලේ තියෙන දේ ඉතා හොඳට අපට දැర్శණය වෙනවා වගේ අපේ සිත සමාධිමත් නම් සිත එකඟ නම් එවිට පමණක් අපට පුළුවන් මේ පංචස්කන්ධ ලෝකේ නැත්තම් තමන්ගේ ඇඟේ ශාසිතේ තියෙන යථා තත්ත්වය, නියම තත්ත්වය මේකයි කියලා අවබෝධ කරගන්න. මේ පංචස්කන්ධේ නැත්තම් තමාගේ ඇඟේ ශාසිතේ තියෙන ආ වූ යථා තත්ත්වය අවබෝධ කරගන්නේ නැතුව කිසිවෙකුට කිසිදා නිවන් ලබන්නට බෑ සංසාර දුක කෙලවර කරන්නට බෑ එම නිසා සෑම බෞද්ධ කෙනෙක්ම වාගේ බලාපොරොත්තු වන්නේ නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට නම් ඒ සමාධිය ආදී ගුණධර්ම අනිවාර්යයෙන්ම දිනු කරගත යුතු වෙනවා. නිකම් බෝධි පූජාවක් කියලා බුද්ධ පූජාවක් කියලා මල් පහන් පූජා කරලා ප්‍රාර්ථනා කළ පමණින් කවදාවත් නිවන් ලබන්නට බෑ නිවන් ලබන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා මාර්ගයක් තියෙනවා ඒ මාර්ගය අනුගමනය කළ යුතුමයි නිවන් ලබා ගැනීමට තියෙන එකම මාර්ගයක් මාර්ග දෙකක් නෑ ඒසෝ මග්ගෝ නත්තඤ්ඤෝ ඒකමයි මාර්ගයේ වෙන මාර්ගයක් නැහැ කියන එකයි යත්තේ කුමක්ද ඒකම මාර්ගය? ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ සෑම දිනෙකම මේ සෑම ළමයෙක්ම දන්නවා ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනකොටම එහි අන්තර්ගත වන කරුණු මොනවද කියලා. සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සතේ සම්මා සමාධි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණධර්ම නැත්තම් මේ අංග 8 පිළිබඳව මේ සෑම ළමයෙකුටම අවබෝධයක් ඇතයි කියලා අපි කල්පනා කරන අය ගැන සැකයක් නැහැ. නමුත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේදී අංග තමා විසින්ම දියුණු කර ගැනීමෙන් පමණක්ම පමණයි නිවන් අවබෝධ කරගන්නට තියෙන්නේ කියන හැඟීම බොහෝ දෙනෙකුට ඇති නොවේ තිබෙන්නට පුළුවන්. මිනිසා මේ අය කල්පනා කරන්නට ඕනේ අද දිනට පමණක් මේ කාර්ය සීමා කරන්නේ නැතුව මුළු ජීවිත කාලයම උවත් ධර්මානුකූලව ගත කරමින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ ධර්ම දියුණු කරගත යුතුයි කියන කරුණ. මේ ගුණ ධර්ම අට අතුරින් හතරක් තමාගේ ජීවිතයට එකතු කරගත යුතු වෙනවා. ඒවා අමුතුවෙන් භාවනාවක් වශයෙන් කරන දේවල් නෙවෙයි ජීවිතයට එකතු කරගත යුතු ධර්ම. මේ ධර්ම හතර තමයි අර සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන කරුණු හතර. සම්මා සංකප්ප යහපත් සංකල්පනා කියන එකයි ඒ අර්ථය. කතමෝච බික්වේ සම්මා සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපා සංකප්පෝ අවිහිංසා සංකප්පෝ මොනවද මාන්නේ සම්මා සංකල්පය කියන්නේ යහපත් නිවැරදි කල්පනා කියන්නේ. ඒක තමයි නෙක්ඛම්ම සංකල්පනාව, අව්‍යාපද සංකල්පනාව සහ අවිහිංසා සංකල්පනාව. නෙක්ඛම්ම සංකල්පනාවල් කියන්නේ නිරන්තරයෙන්ම ලෞකික දේවල් පිළිබඳව සිතවිලි පවත්වන්නේ නැතුව මේ සසර භයානක දෙයක්ය සසර මහා දුක් දෙයක්ය මේ සසර දුකින් මිදෙන්නට ඕනේ මේ සසර දුකින් මිදීම සඳහා මා විසින් පිළිවෙත් පූර්ණේ කරන්නට ඕනේ කියන ඒ කල්පනාවේ හැඟීම කෙනෙකුගේ සිත තුළ ඇතිවන්නට ඕනේ ඒ හැඟීම ඇති වුණේ නැත්නම් කවදාවත් මේ මාර්ගයේ කෙනෙක් ගමන් කරන්නේ නැහැ. ඒක නිසා මේක අත්නි අනිවාර්යයෙන්ම නිවන් යාමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් ඇති කරගත යුතු අංගයක්. නෙක්ඛම්ම සංකල්පනා නයිස් කර්මයේ සංකල්පනාවන්. ඊළඟ කාරණාව තමයි අව්‍යාපාද සංකල්පන අව්‍යාපාද කියන්නේ තරහවට විරුද්ධ එක. ව්‍යාපාදේ කියන්නේ තරහව, අව්‍යාපාදේ කියන්නේ තරහ නොයන ගතිය. මෛත්‍රී. ඉතින් අද සමාජයේ බොහෝ දෙනෙක් නිරන්තරයෙන්ම තරහෙන් කටයුතු කරන අයයි අපට දක්නට ලැබෙන්නේ. එන්නේ එන්නම සමාජය තුළ තරහසිත වැඩි වෙන බව බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. එතකොට මේ තරහසිතින් යුතුව අපට නිවන් මඟ ගමන් කරන්නට බෑ. ඒක නිසා පුළුවන් තරම් දුරට තරහසිත මැඩ ගන්නට මේ ළමයි උත්සාහ ගත යුතුයි. එදිනදා ජීවිතයේ විවිධාකාරයෙන් තරහ යන සිත අරමුණු එන එක ස්වභාවික දෙයක්. ඒක අපිට වළක්වන්නට බෑ. එම නිසා මේ ළමයි සිහිපත් කරන්නට ඕනේ මේ Tamanට තරහ එන අරමුණු එන එක හොඳයි. එතකොට තමයි මට ඉවසීම පුරුදු කරන්නට පුළුවන් වන්නේ, මෛත්‍රිය පුරුදු කරන්නට පුළුවන් වන්නේ, මගේ ආධ්‍යාත්මික ගුණවගාව දියුණු කරගන්නට පුළුවන් වන්නේ. එවිටයි කියලා ඒ තරහ එන අරමුණු හොඳයි කියන ධනාත්මක සිතිවිල්ල ඇති කරගත යුතුයි. මේ තරහ එන අරමුණු නරකයි කියලා සිතවිල්ලක් ඇති වෙලා සිටිනවා නම් එහෙම හැඟීමක් ඇති වෙලා තිබෙනවා නම් තමා අකමැති දේවල් ඇති වෙනකොට තමා නුරුස්සන දේවල් ඇති වෙනකොට අනිවාර්යයෙන්ම තරහා යන එක ස්වභාවයෙන්ම සිදෙනවා. එම නිසා තරහ සිතවිලි ඇති වෙනකොට මේක මැඩ ගන්නට උත්සාහ ගත යුතුයි. තරහ සිතක් ඇති වෙනකොටම තරහ සිතක් තරහ සිතක් තරහ සිතක් කියලා මෙනෙහි කරන්නේ. සදෝ සංවාදිත්තං සදෝ සංචිත්තං තේ පජානාති කියලා මේ බව බුදුරජාණන් වහන්සේ පෙන්වන කොට වදාරලා තිබෙනවා. තරහ යන සිතක් වෙනකොටම තරහ සිතක් තරහ සිතක් තරහ සිතක් මම තරහ ගන්නෑ තරහ ගන්නෑ කියලා මෙනෙහි කරන්න. ඊට පස්සේ තරහ ගන්න නැතුව ඉන්න. මේක ටික ටික පුරුදු කළාට පස්සේ තරහ නොවේ ඉන්නට පුළුවන්කම ලැබෙනවා. තරහ ගත්තොත් එහෙම තමාට විශාල අයහපතක් සිදුවන්නේ. මේ මොකද කායික වශයෙන්ුත් ඒක තමාට අයහපතක් කර දෙනවා. ඒ වගේම ಗುಣ වගාවන් වශයෙන්ුත් අයහපතක් උදා කර දෙනවා. ඊළඟ යහපත් සංකල්පනාව තමයි අව්‍යාපාද සංකල්පනාව අවිහිංසා සංකල්පනාව. අවිහිංසා කියන්නේ හිංසා පීඩා කරන්නේ කරුණා අදහස. එම නිසා මේ අයගේ සිත තුළ කරුණාව ටික ටික හෝ වැඩි කරගන්නට ඕන. ඒ කරුණා සිතවිලි නැත්තම් එහෙම අපි ලෝකේ ඕනෑම කෙනෙකුට හිරියට පීඩා කරදර කරන්නට පුළුවන් කම තිබෙනවා. ඒ වගේම සත්‍යයන්ට පවා හිරියට කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා සියලු සත්‍යයන් කෙරෙහි කරුණා සිතක් ඇති කර ගන්නට ඕන නිවන් යන්නට බලාපොරොත්තු වන කෙනෙක් සිටිනවා නම් මේ කියපු අංගය ජීවිතයට එකතු කරගත යුතුයි. භාවනාවක් වශයෙන් නෙවෙයි ජීවිතයේ අංගයක් වශයෙන්. ඊළඟ එක තමයි සම්මා වාචා අතමාජ බික්කේ සම්මා වාචා මුසාවාදා වේරමණී තිසනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී මොනවද මහණේ සම්මා වාචාවේ කියන්නේ බොරු කීමෙන් වළකින එක, කේලාම් කීමෙන් වළකින එක, පරුෂ වචන කීමෙන් වළකින එක සහ සම්පප්පලාප දෙදීමෙන් වළකින එක. අද සමාජයේ බොහෝ දෙනෙක් බොරු කියන එක පාපයක් කියලා හිතන්නේත් නෑ. බොරු කියන එක වරදක් කියලා දන්නේත් නෑ. නිරන්තරයෙන්ම අපට අසන්නට ලැබෙන්නේ බොරු කියන අයගේ කතා. කලාතුරකින් තමයි කෙනෙක් සත්‍ය ප්‍රකාශ කරන්නේ. කියන්නේ කවදාවත් බොරු නොකියන කෙනෙක් අපට හමුවන්නේ නැති තරමටම අද මේ ಗುಣධර්මයේ පිළිහිලා. ඊළඟට මේ තියෙන කේලම් පරුෂ වචන. මේවා නම් සමහර විට නිරන්තරයෙන් සිදු කරන වචනයෙන් කරන වැරදි නෙවෙයි. නමුත් සම්පප්පලාප කියන්නේ හිස් වචන. Tamanට වැඩකුත් නැති, අනුන්ට වැඩකුත් නැති, මෙලොවට වැඩකුත් නැති, පරලෝකට වැඩකුත් නැති. මේ හිස් වචන කතා කර කර කාලයේ කාදමන එක තමයි අද සමාජයේ බොහෝ දෙනෙකුගේ ශරීරය. මේ විදිහට මේ වචන ආරක්ෂා කළේ නැත්නම් සම්මා වචන වාචාව අපි ආරක්ෂා කරගත්තේ නැත්නම් ඒක අපට නිවන් ලැබීමට පරිබෝධ ධර්මයක් වෙනවා නිවන් ලබන්නට ඒක නිසා බැරි වෙනවා මෙම නිසා මේ ළමයි කල්පනා කරන්නට ඕන පුළුවන් තරම් දුරට සම්මා වාචාව මා විසින් ආරක්ෂා කළ යුතුයි කියලා බොරු කියන එකෙන් වළකින්නට උත්සාහ ගන්න. විහිළුවටවත් බොරුවක් කියන්නට එපා. බීලුවටවත් අනුන්ට කේලම් පරුෂ වචන කියන්න තියන්න දෙපා. ඒ වගේම හිස් වචන කාටවත් ප්‍රයෝජනයක් නැති වචන කීකියා කාලේ කාදමන්න දෙපා. සමාජයේ ජීවත් වෙනකොට අනිත් අය හිස් වචන කතා කරනවා අපිට ඒවට සහභාගී වන්නට සිදු වෙනවා. එම නිසා ඒ අය සමග කතා කරනකොට Taman තේරුම් ගන්නට ඕන මේ අය කතා කරන්නේ හිස් වචන සම්පප්පලාප මම මේවට සහභාගී වෙන්නේ නැහැ කියලා ඒ අයට විරුද්ධව කතා කරන්නට යන්නත් එපා ඒ අය කියන ඒවට හා හ්ම් හොඳයි හොඳයි එහෙමද ඒ ආදී වශයෙන් කෙටියෙන් පිළිතුරු දීලා සමාජයේ ඇසුරත් ඒ විදිහට තබාගෙන සම්මා වාචාව ආරක්ෂා කරන්නට පුරුදු පුහුණු වන්න. ඊළඟ එක සම්මා කම්මන්තෝ කතමෝච බික්වේ සම්මා කම්මන්තෝ පාණාතිපාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී කයින් කරන වැරදි වලින් වැළකීම තමයි සම්මා කම්මන්ත යහපත් කම්මන්තය කියලා කියන්නේ. සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකීම. අද සමාජයේ බොහෝ දෙනෙක් මේවා කරන්නේ නැති දේවල්. සමහර අය බීලුවට පවා විනෝදයට පවා සත්‍යං ඝාතනය කරනවා. සමහර අය මේ සත්‍යයන් පොඩි පොඩි මේ මధుරවන් වැනි සතුන් මරණ එක පාපයක් කියලා හිතන්නේ නැහැ. එම නිසා මේ ළමයි කල්පනා කරන්නට ඕනේ මම මේ සතුන් මැරීමෙන් බලපින්නට ඕනේ කියලා. කිසිම සත්වයෙක් ලෝකේ තමන් මරණවට කැමති නැහැ. සෑම සත්වෙම සැප විඳින්නට කැමති වෙනා දුක් විඳින්නට කැමති නැහැ. කිසිම සත්වෙක් Tamanට හිරිහැර කරනවට කැමති නැහැ. Taman වගේම තමයි ලෝකේ අනිත් සෑම සත්වෝ. මෙම නිසා මේ අය මේ සත්‍යං කරේ කරුණාවෙන් යුතුව ඔය කයින් කරන වැරදි වලින් බලපින්නට උත්සාහ ගත යුතුයි. ඊළඟ ජීවිතයට එකතු කරගත යුතු ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගය තමයි සම්මා ආජීවයේ යහපත් දේ පැවැත්ම. පතමෝජ වික්‍රේ සම්මා ආජීවෝ ඉද වික්‍රේ ආර්ය ශ්‍රාවකෝ මිච්ඡා ආජීවම් පහාය සම්මා ආජීවේන ජීවිතං කප්පේති කියලා එක් බව විස්තර කරලා දක්වලා තියෙනවා. වැරදි ආකාර දිවි පැවැත්මකින් ජීවිතය ගෙන යන්නේ නැතුව ඒකෙන් ඈත් වෙලා යහපත් ආකාරයකින් නිවැරදි ආකාරයකින් දිවි පැවැත්ම ගෙන යාමයි සම්මා ආජීවය කියන්නේ. ඒක තමයි බෞද්ධයකට සුදුසු ආජීවය. මෙන්න මේ කියන කරුණු හතර ජීවිතයට එකතු කරගන්නට ඕන නිවන් යාමට බලාපොරොත්තු වන කෙනෙක් විසින්. සම්මා සංකප්ප යහපත් සංකල්පනාවන් සම්මා වාචා යහපත් වචන සම්මා කම්මන්ත කයින් කරන වැඩ දිවලින් වැළකීම සම්මා ආජීව නිවැරදි ජීවි පැවැත්ම මේ කරුණු හතර ජීවිතයට එකතු කරගත යුතුයි. මේ කරුණු මත පිහිටලා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනිත්ංග දිනු කරගත යුතු වන්නේ. මේ කරුණු හතරම අන්තර්ගත වන්නේ අයත් වන්නේ සීලයට. නිවන් යෑමට බලාපොරොත්තු වෙන කෙනෙක් සීල සමාධි ප්‍රඥා කියන කොටස් තුනම වඩන්නට ඕනේ. මේ සීල සමාධි ප්‍රඥා කියන කොටස් තුනට කියන්නේ ත්‍රිශික්ෂාව කියලා. හික්මෙන ආකාර තුනක්. එතකොට ශීලය අත්‍යවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරලා තියෙන්නේ ශීයන් නිස්සාය ශීලේ පතිත්තහාය චත්තාරෝ සතිපට්ඨානේ භවේති ආදී වශයෙන්. ශීලේ නිස්සය කරගෙන ශීලේ පිළිදලාම මේ නිවන් යාමට අවශ්‍ය ගුණ ධර්ම දිනු කරනවා. සතර සතිපට්ඨාන ආදී ධර්මයන් දිනු කරනවා කියන එකයි අදහස. ඒ වගේම දක්වලා තියෙනවා බුදුරජාණන් වහන්සේ සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් සීලේ පිළිදලාමයි ප්‍රඥාවක් නුවණක් ඇති දැනැත්තා චිත්තම් පඤ්ඤංච භාවයන් සමාගේ සමාධිය නැත්තම් සිත දියුණු කරන්නේ පඤ්ඤාව නැත්තම් විදර්ශනා භාවනාව දියුණු කරන්නේ සමත විදර්ශනා භාවනාවන් දියුණු කරන්නේ සීලයක පිහිටලාමයි ඒ නිසා මේ සීලය ඊටමත් මාත්‍ය වශයෙන් අංගයක් ඒ අංගය ආරක්ෂා කරගන්නට මේ අය පුරුදු පුහුණුවන්නට ඕන. මේ අංග හතර එකතු කරගෙන ජීවිතයට එකතු කරගෙන වැඩි යුතු අංග හතර තමයි ඉතාමත්ම වැදගත්. ඒවා මොනවද? සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා දිට්ඨි. මම මේ සම්මා දිට්ඨි කියන එක අවස්ථානයේදී කියේ. සම්මා වායාමය කියන්නේ යහපත් උත්සාහය පතමෝච බික්ඛවේ සම්මා වායාම මොකද්ද මහණෙනි මේ යහපත් උත්සාහය කියන්නේ ඉද බික්කවේ බික්කෝ අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමතේ විරියන්නාරබතේ චිත්තං පංගන්හාතේ පදහතේ උප්පන්නානං අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනේති වායමතේ විරියන්නාරබතේ චිත්තං පංගන්හාතේ පදහතේ මෙතන කරුණු දෙකක් තියෙනවා තවත් කරුණු දෙකක් තියෙනවා මේ අකුසල පැත්තෙන් කතා කරනකොට කියපු කරුණු දෙකයි අපි කියේ. තමාගේ සිත තුළ මේ දක්වා යම්කිසි අකුසල කර්ම ඇති වෙලා තියෙනවා නම් අකුසල කර්ම තමයි සිදු කරනවා නම් ඒවෙන් වළකින්නට පුළුවන් තරම් උත්සාහ ගත යුතුයි. බොරු කියන එක, කේලම් කියන එක, පරුෂ වචන කියන එක, මැසි මදුරුවන් මේ සත්‍යයන් ඝාතනය කරන එක මේ වාගේ වැරදි බොහෝ දෙනෙක් කරනවා අකුසල කර්ම සිදු කරනවා. මේ අකුසල කර්ම තමාගේ සිත තුළින් මොන මොන අකුසල කර්මද සිදුවෙන්නේ කියලා බලලා මේවෙන් වලකින්ද සෑම උත්සාහයක් ගන්නට පුළුවන් සෑම උත්සාහයක් ගන්නට ඕන. නැත්තම් සංසාර දුකින් මිදෙන්නද බෑ. ඒ වගේම උපන් අකුසල අකුසල කර්ම වගේම නූපන් අකුසල කර්ම තියෙනවා. ඒ කියන්නේ තමන් මේ ජීවිතේට මේ දක්වාම කරලා නැති අකුසල කර්ම. මේ කරලා නැති අකුසල කර්ම කවදාවත් නොකර ඉඳීමට උත්සාහ ගත යුතුයි. මේක සම්මා වායාමයේ අකුසල පැත්තේ තියෙන කොටස් දෙක. උපන් අකුසල කර්ම ප්‍රහාණය කිරීම සඳහා නූපන් අකුසල කර්ම නූපදවා ගැනීම සඳහා උත්සාහ ගත යුතුයි. කුසල පැත්තට දෙකක් තියෙනවා. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දංජනේතේ වායමතේ විරියන්නාර්බතේ චිත්තං පංගන්නාති පදහතේ උප්පන්නානං කුසලානං ධම්මානං තිතයා සම්මෝසාය දීයෝ භවාය දීපුල්ලාය භාවනාය පාරිපෝර්යා චන්දංජනේතේ වායමතේ විරියන්නාර්බතේ චිත්තං පංගන්නාති පදහතේ එලෙසනේ බුදුරජාණන් වහන්සේ කොටස විස්තර කළේ තමන්ගේ සිත තුළ නූපන් කුසල ධර්ම තියෙනවා මේ නූපන් කුසල ධර්ම උපදවා ගැනීමට උත්සාහ ගත යුතුයි. උපන් කුසල ධර්ම තියෙනවා මේවා තව තවත් තව තවත් තව තවත් දියුණු කර ගැනීම සඳහා වඩ වඩාත් උත්සාහ ගත යුතුයි. මේ යම් යම් කුසල කර්ම කරනවා නම් ඒවා දිගටම තවදුරටත් කරන්නට උත්සාහයක් ගැනීම අවශ්‍යයි. ඊට අමතරව නූපන් කුසල ධර්ම රාශියක් තියෙනවා. මේ පොඩි ළමයි තරුණ ළමයි නිසා තව ඉදිරියේ ජීවිතයේදී කරන්නට පුළුවන් කුසල කර්ම අනන්තවත් තියෙනවා. මේ කුසල කර්ම මා විසින් ප්‍රශ් කළ යුතුයි කළ යුතුයි කියන අදහසේ පිහිටලා නෝපං කුසල කර්ම දියුණු කරන්නට උත්සාහයක් ගැනීම අත්‍යවශ්‍යයි විශේෂයෙන්ම නිවන් යාමට බලාපොරොත්තු වන කෙනෙක් සමත වශයෙන් නෝපං කුසල ධර්ම තියෙනවා විදර්ශනා විපස්සනා භාවනා වශයෙන් නෝපං කුසල ධර්ම තියෙනවා මේවා ඇති කර ගැනීමට අනිවාර්යයෙන්ම උත්සාහ ගත යුතුමයි අපි සමත වශයෙන් කතා කරනවා නම් මේ ඇගේ සිත තුළ සිටේ එකඟ භාවයක් මේ දක්වා ඇති වෙලා නැත්නම් ඒක නෝකන් කුසල ධර්මයක්. මේ අයගේ සිත තුළ තමාගේ සිත තවම සමාධිමත් භාවයට පත් වෙලා නැත්නම් ඒකත් නෝකන් කුසල ධර්මයක්. තරමත් දුරට සමාහිත භාවයක් සහිත ඒකාග්‍ර භාවයක් ඇති වී තිබුණත් යටත් විශේෂයෙන් පළවෙනි ධානයටවත් ගන්නට බැරි නම් ඒකත් නෝකන් කුසල ධර්මයක්. ඒ වගේ ඊයර ඉහළ සියලුම ධ්‍යාන නූපං කුසල ධර්ම වශයෙන් සලකන්නට ඕන. සමත වශයෙන් කතා කරනවා. විදර්ශනා වශයෙන් කතා කරනවා නම් නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනා විසින් මේ ලෝකයේ තියෙන සංස්කාර ධර්ම අනිත්‍ය වශයෙන් දත යුතුයි, නিত্য වශයෙන් ගන්නට සුදුසු නැහැ. නিত্য කියන සංඥාව ප්‍රහාණය කළ යුතුයි. තමන්ගේ ඇඳ ශාසිත පංචස්කන්ධ ලෝකයේම අනිත්‍යෝ ධර්මයක් කියලා මේ දක්වා අවබෝධයලා නැත්නම් ඒක නූපන් කුසල ධර්මයක්. මේ ඇඟ සාසිත මේ පංචස්කන්ධ ලෝක ධර්මයන් පවතින එකම මහා දුකක් ඒක තුළින් විශාල දුකක් ලබා දෙනවා මේක දුකක් කියලා හරියට අවබෝධ කරගෙන නැත්නම් ඒකත් නූපං කුසල ධර්මයක් මේ ශරීරය මේ සිත අරගෙන මේ ආත්මයක් සිටිනවා මේ මම කියලා කෙනෙක් සිටිනවා මේක ජීවියක් තියෙනවා මෙතන සත්‍යයක් සිටිනවා ගැහණියක් සිටිනවා පුරුෂයෙක් සිටිනවා ආදී වශයෙන් අරගෙන ආත්මීය සංකල්පයක බැසගෙන සිටිනවා නම් යම්කිසි කෙනෙක් මේවා හුදු ඒකාන්ත අනාත්ම වූ ආත්ම නොවන ධර්ම මේ ආත්ම නොවන ධර්ම ආත්මීය වශයෙන් අරගෙන කටයුතු කරන තාක්කල් තමාගේ සිත දොස් සම්මාදිටිය පිටලා නැහැ ඒක නිසා මේ ආත්මයක් නොවේ කියන එක පැහැදිලි ලෙස ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරගෙන නැත්නම් ඒකත් නූපන් කුසල ධර්මයක් ඒ වගේම මේක තමයි දුක්ඛ සත්‍ය කියලා දුක ගැන පැහැදිලි අවබෝධයක් නැත්නම් මේ තමයි දුක ඇතිවීමේ හේතුව කියලා ඒක Tamanටම අවබෝධලා ප්‍රත්‍යක්ෂ ලෙස පෙනෙන්නේ නැත්නම් මේක තමයි දුක්ඛ නිරෝධය මේක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය කියලා ඒ සත්‍ය ද්වේ පිළිබඳව කිසිම අවබෝධයක් Tamanට නැත්නම් ඒකත් නූපන් කුසල ධර්මයක් තමයි ඒ වගේම තමයි Tamanගේ සිත තුළ විදර්ශනා ඥාන පහළ වෙලා නැහැ ඒවා ඔක්කොම නූපන් කුසල ධර්ම සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් වැනි මාර්ග ලැබලා නැත්නම් ඵල ලැබලා නැත්නම් නිවන සාක්ෂාත් කරලා නැත්නම් මේවත් නූපන් කුසල ධර්ම මේ නූපන් කුසල ධර්ම උපදවා ගැනීමට චන්දංජනේ තේවාමතේ විරියන් ආරබතේ චිත්තම් පංගන්හාතේ පදහති උත්සාහගත යුතුයි දිගටම දිගටම උත්සාහ කරපු කෙනෙකුට තමයි ඒ විදිහට කටයුතු කිරීම තුළින් නිවන් ලබන්නට පුළුවන් වන්නේ නැති කෙනෙකුට නෙවෙයි. නිකම් බොරුවට ප්‍රාර්ථනා කරලා පොඩි පොඩි කුසලයක් කරලා නිවන් සුව ලැබේවා කියලා හාමුදුරු කෙනෙකුට දානයක් දීලා බුද්ධ පූජාවක් දීලා බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා මල් ටිකක් පූජා කරලා සුවඳ කෝරක් ගහලා එහෙමත් නැත්නම් වෙනත් ඔය වෙනි කුසල කර්මයක් කළා අනේ නිවන් සුව ලැබේවා කියනකොට සාදු කියලා හෝ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා හෝ කවදාවත් නිවන් ලබන්නට බෑ. නිවන් ලැබීමට බලාපොරොත්තුවක් තියෙනවා නම් සංසාර දුකෙන් මිදීමට අපේක්ෂාවක් කැමැත්තක් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණධර්ම දියුණු කරගත යුතුමයි. ඒ හැර වෙන විකල්පයක් ඊට නැහැ. මේක නිසා මේ කල්පනා කරන්න ඕන මේ අංග මා විසින් ජීවිතයට එකතු කරගත යුතුමයි කියලා. කවදා හෝ දවසක නිවන් ලැබීමට බලාපොරොත්තුවක් තිබෙනවා නම් විශේෂ කළ යුතුයි. ඒ සම්මා වායාම. ඊළඟ කාරණාව තමයි සම්මා සති. කතමාජ බික්කේ සම්මා සතේ මොකද්ද මානේ සම්මා සතිය කියන්නේ? ඉද බික්කේ බික්කෝ කායේ කායන් පස්සේ විහෙරති ආතාපේ සම්බදානෝ සතිමා බිනී ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාශ වේදනාන් පස්සේ විහෙරති ආතාපේ සම්බදානෝ සතිමා විනී ලෝකේ අවිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විරතියාත අපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජා දෝමනසං ධම්මේශ ධම්මානුපස්සී විහෙරතේ ආතාපේ සම්පජානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජා දෝමනසං මෙහෙම තමයි සම්මා සතිය බුදුරජාණන් වහන්සේ විස්තර කළේ මේෙන් දැක්වෙන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කිරීම සම්මා සතිය බවයි මේ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ එකක් තියෙනවා කායානුපස්සනාව කියලා එකක්. ඒකේ තියෙනවා සති සම්පජඤ්ඤය කියලා එකක්. සීයෙන් යුතුව කටයුතු කිරීම. අඩු වශයෙන් ඒකවත් මේ අය පුරුදු කරන්නට අද ඉඳලම උත්සාහ ගන්න. බුදුහාමුදුරුව දක්වනවා පික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති අසිතේ තීතේ කායතේ ශායතේ සම්පජානකාරී හෝති ආදී වශයෙන් දිගටේ පාඨේ සිහියෙන් යුතුව වැඩ කටයුතු කරන්නට ටික ටික හරි මේ ළමයි පුරුදු විය යුතුයි. නොඑක් දේවල් විවිධ දේවල් සිත සිත ඕනෑම දෙයක් කරන්නට පුළුවන්. කරන දෙයටම අවධානය යොමු කරලා සිහියෙන් යුතුවමත් ඒ දේ කරන්නට පුළුවන්. සම්මා සතිය අනිවාර්යයෙන්ම මා විසින් නිවන් ලැබීමට බලාපොරොත්තු වෙනවා නම් දියුණු කරගත යුතුමයි කියන හැඟීමේ පීඩලා ටික ටික හරි මේ සම්මා සතිය දියුණු කර ගැනීමට උත්සාහ ගත යුතු වෙනවා. උදේට නැගිට්ටාට පසුව පැය භාගයක් තුල මා කරන සෑම දෙයක්ම සිහියෙන් කරනවා කියලා අදිෂ්ඨානයක් කරගෙන නැගිටින්න. නැගිටලා කරන සෑම වැඩක්ම සිහියෙන් කරන්න. බාත්රූම් එකට නාන කාමරේ නැත්තම් රත් මූණ හොදන තැනට යනවා ඒ යන ආකාරය යනවා යනවා කියලා සිහි කර කර යන්න. ටැප් එක ගන්නවා නම් වතුර එකතු කර ගන්නවා නම් මේ වතුර එකතු කරනවා ටැප් එක ගන්නවා ආදී වශයෙන් ඒක සිහි කරලා කරන්න. දත් මදිනවා නම් මදිනවා මදිනවා මදිනවා මදිනවා කියලා සිහි කර කර මේක කරන්න. වෙනත් දේවල් කල්පනා මේ කියන කාරණා බොරුද කියලා බලන්න හිතම වෙනත් දේවල් කල්පනා කර කර දත් ටික මදි. මොන දත්ද නැන්දේ මොන දත්ද බැන්දේ නැද්ද කියලා දන්නේත් නැහැ. හරියට ඒ කාර්යය නිසි පරිදි සිදු කළාද දන්නේත් නැහැ. කාලය කොච්චර ගියාද කියලා දන්නේත් නැහැ. එහෙම නෙවෙයි දත් මදිනවකට එක පැත්තක ඉඳලා ක්‍රමානුකූලව සිහියෙන් යුතුව මේ ටික කරනවා නම් කරලා බලන්න කරලාට පස්සේ Tamanට තේරෙයි කලින්ට වඩා හොඳට මේ වැඩේ කරන්නට පුළුවන් කලින්ට වඩා ඉක්මනට මේ වැඩේ කරන්නට පුළුවන් කියලා. මූණ සෝදනවා නම් සෝදනවා සෝදනවා සෝදනවා කියලා ඒක සිහිපත් කරන්න. හිස පීරනවා නම් පීරනවා පීරනවා පීරනවායි කියලා ඒක සිහි කර කර කරන්න. ඇඳුම් පළඳුම් අඳින විට පත්ත ජීවර පත්ත ධාරණේ සම්පජානකාරී හොති කියලා මේ හාමුදුරුවෝ හාමුදුරුවන්ගේ පරිහරණය පිළිබඳවයි බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනේ කොටස දී අය ගැන කතා කරනවා නම් Taman ඇඳුම් පළඳුම් අඳින විට මේ විදිහට අඳිනවා පළඳිනවා කියලා ඒ ගැනම ශ්‍රීකර කරා කටයුතු කරන්න. මේව කටයුතු කරන්න පැය භාගයක් තිස්සේ කරන සෑම වැඩක්ම කරන්න. අන්න ඇයට කියන්න යන්නට එපා මම මේ සතියෙන් වැඩ කරනවා කියලා. ඒ මිනිස්සු හිනාවේ සතියෙන් වැඩ නොකරන අය සතියෙන් වැඩ කරන අය දැක්කට පස්සේ සමච්චලයට බඳුන් කරાવી මේ අයගේ මොළේ හොඳ නැහැ කියලා කතා කරાવી. ඒ නිසා ඒ අයට කියන්නට යන්න එපා සතියෙන් යුතුව වැඩ කරන්න පුරුදු වෙන්න. මේක මේ අයගේ ඉගෙනීම දියුණු කර ගැනීමට දෙහිවින්ම උපකාර වෙනවා. සිහියෙන් යුතුවම ඉගෙන ගන්නා විට ඒ දෙයටම අවධානය යොමු කරන්න. වෙනත් දේවල් ගැන හිත හිතා ඉගෙන ගන්නට යන්න දෙපා. කරන දෙයටම අවධානය යොමු කරලා කරන්න. මේක පළවෙනි කාරණාව. සම්මා සතිය දියුණු කරගන්න. මේක ටික ටික ඕනෑම කෙනෙකුට පුරුදු කරන්නට පුළුවන්. එහෙම පුරුදු කළොත් තමාට පුළුවන්කම ලැබෙනවා සම්මා සතිය අර සති සම්පජාඤ්ඤය කියන කොටස තරමද්දුරට හෝ දියුණු කර ගැනීමට. ඒක විතරක්මදි. මේ එදිනදා ජීවිතයේදී අපට විවිධාකාර ක්ලේශ ධර්ම තමාගේ සිත තුළ ඇති වෙනවා. ලෝභය ඇති වෙනවා ඊර්ෂ්‍යාව ඇති වෙනවා කෝපය ඇති වෙනවා තරහව ඇති වෙනවා වෛරය ඇති වෙනවා විවිධ විවිධ ක්ලේශ ධර්ම තමාගේ සිත තුළ ජනිත වෙනවා මේ කෙලෙස් ධර්ම තමාගේ සිත තුළ තියෙනොත් තමන් පිළිගෙනවා තමාගේ සිත අපිරිසුදු භාවයට පත් වෙන බැවින් සිත පිරිසුදු කරගන්නට ඕන අපි මාර කලින් කිව්ව තරහ සිතක් ඇති වෙනකොට සදෝ සංවාචිත්තං සදෝ සංචිත්තං දේ පජානාති ආදී වශයෙන් දැක්වූ පරිදි තරහ සිතක් තරහ සිතක් තරහ සිතක් කියලා ඒක මෙනෙහි කරන්න තියෙනවා තරහා සිත නැති කරගන්න. ඒ වගේම අනවශ්‍ය ලෝභ සිතක් ඇති නම් ලෝභයක් ලෝභයක් ලෝභයක් කියලා එක සිහි කරන්න එදිනදා ජීවිතේ. ඒ සිහි කරලා ඒකෙන් සිත මුදා ගන්න. නැත්තම් ඊර්ෂ්‍යා සහගත සිතක් ඇති වුණොත් එහෙම ඉගෙන ගන්න ළමින්ද පවා ඊර්ෂ්‍යා සහගත සිතිවිලි ඇති වෙන වෙන ළමයෙක් ඊටාම දක්ෂ නම් තමාට එහෙම දක්ෂ භාවයේ නැත්නම් අර දක්ෂ භාවයේ තියෙන ළමයා කෙරේ ඊර්ෂ්‍යාව ජනිත වන්නටත් පුළුවන්. මේ විවිධාකාරයෙන් ඊර්ෂ්‍යාව ජනිත වෙනවා. ඊර්ෂ්‍යාවක් ඇති වෙනකොටම ඊර්ෂ්‍යාවක් ඊර්ෂ්‍යාවක් ඊර්ෂ්‍යාවක් කියලා මෙනෙහි කරලා ඒක නැති කරගන්න බලන්න. අනවශ්‍ය රාග සිතිවිලි ඇති වෙන්නට පුළුවන්. අද තරුණ සමයේගේ සිත වික්ෂිප්ත වෙලා තියෙන්නේ. විවිධාකාර ජනමාධ්‍ය තුලින් දක්නට ලැබෙන අසන්නට ලැබෙන අසභ්‍ය දේවල් තුලින් සිත සම්පූර්ණ විකෘති භාවයට පත් වෙලා තියෙනවා. මේවා සමාජ සුදුසු දේවල් නෙවෙයි. ඒක නිසා අනවශ්‍ය ආකාර රාග සිතිවිලි ඇති වෙනකොටම සරාගන්ති වාදිත්තං සරාගන්තිත්තං දීපජානාති රාගසිත රාගසිත වශයෙන්ම දක ගන්නටේ කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා සාගසිත රාගසිත ලෝභසිත ලෝභසිත සරාගසිත සරාගසිත ආදී වශයෙන් සිහි කරලා ඒ සිත මැඩ ගන්න එතකොට අකුසල් සිත් ඇති වෙන එක වළක්වා ගන්නට පුළුවන් වෙනවා එතකොට සම්මා සතියෙන් දියුණු කරගෙන දියුණු කර ගැනීමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් ඒ විදිහට සතියෙන් යුතුව අඩු වශයෙන් දවසකට පැය භාගයක්වත් කටයුතු කරන්න පුරුදු වන්න. ඒ පළවෙනි කාරණාව. දෙවන කාරණාව තමයි තමාගේ සිත තුළ පහළ වෙන විවිධාකාර අකුසල විතර්ක පුළුවන් තරම් දුරට අඩු කරගන්න අයින් කරගන්න. ඊට අමතරව තුන්වෙනි කාරණා මේක මතක තියාගන්න පුළුවන් කරුණු තුනයි මේ ඇයිද මම කියන්නේ. බුද්ධෝ කියන වචනේ නිකන් ඉන්න වෙලාවට සිහිපත් කරන්න. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියලා. ওই විවිධ දේවල් කල්පනා කර කර කාලයේ කාදමන අවස්ථාවලදී ඒක සිහි කරන්න. නිින්ද ගිහිල්ලා ඇහැරිලා නිින්ද යනකම් ඒක සිහි කරන්න. මේක කළොත් එහෙනම් මේ අයට හොඳට ඉගෙන ගන්නටත් පුළුවන්කම ලැබෙනවා දහන ශක්තිය වැඩි වෙනවා. සතිය දියුණු වෙන නිසා. එතකොට ඔය කියන කරුණු තුන සම්මා සතිය දිනු කර ගැනීම සඳහා මේ අය අනුගමනය කරන්න මේ අය අනුගමනය කළොත් මේ අයටම තේරෙයි ටික කාලයක් යනකොට කලින්ට වඩා මගේ සම්මා සතිය දැන් දිනු වෙලා නීද තියෙන්නේ කියලා ඊළඟ කාරණාව සම්මා සමාධිය පතමාදි වික්‍රේ සම්මා සමාධිය මොකද්ද මහණේ සම්මා සමාධිය කියන්නේ ඉද බික්කවේ බික්කෝ විච්චීව කමෙහි විවිච්ඡ අපසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං වේකජම් පේසකම් පඨමඥානං උපසම්පද වේරති ආදී වශයෙන් ඒක විස්තර කරන්නේ ධ්‍යාන සම්පත් තමයි පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආදී ධ්‍යාන වලට තමයි සම්මා සමාධිය කියන්නේ මා දේශනාව ආරම්භ කරනකොට මේ ඇයිද කියවා මතක ඇති සමාධිම් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යතහ භූතං පජානාති කිංච යතහ භූතං පජානාති ඉදන් දුක්ඛන්තේ යතා භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝ තයං දුක්ඛ නිරෝධෝ තයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යතා භූතං පජානාති කියලා. මහණේ සමාධිය භාවිතා කරන්න සමාධිය භාවිතා කිරීමෙන් ඇත්ත ඇති සැටියෙන් දකින්නට පුළුවන්. මේ ඇත්ත ඇති සැටියෙන් දකිනකොට මේ දකින්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මේක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. සම්මාදිට්ඨිය විස්තර කරපු ආකාර රාශියක් තියෙනවා බුදුරජාණන් වහන්සේ විසින්. ඒ ආකාර අතරේ නිරන්තරයෙන්ම වාගේ භාවිතා කළ පාඩයක් තමයි මේක. කතමාද වික්‍රේ සම්මාදිට්ඨිය මොකද්ද මහණෙනි සම්මාදිට්ඨිය කියන්නේ? යම්කෝ වික්‍රේ දුක්ඛේ ඥානං දුක්ඛ සම්පේ ඥානං දුක්ඛ නිරෝධී ඥානං දුක්ඛනිරෝධගාමිනී පටිපදා ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨිය. මොකද්ද මහණේ සම්මා දිට්ඨිය කියන්නේ? දුක්ඛ ගැන යම් නුවණක් තියෙනවා නම් දුක්ඛ සමුදය ගැන යම් නුවණක් තියෙනවා නම් දුක්ඛ නිරෝධය ගැන යම් නුවණක් තියෙනවා නම් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය පිළිබඳ යම් නුවණක් තියෙනවා නම් ඒකට තමයි මහණෙනි මම සම්මාදිට්ඨිය කියලා ප්‍රකාශ කරන්නේ. ඒකයි මේ පාඩේ සරල සිංහල අදහස. මේ අය හිතනවා ඇති අපි දුක දන්නවයි කියලා. මේ අය සමහර විවිධා පාසල් වලට යනවත් ඇති දහම් පාසල් වලට දුක්ඛ සත්‍ය ගැන අහන්න ඇහුවොත් එහෙම කටපාඩමින් උනත් කියන්නට පුළුවන් ඇති ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ ආදී වශයෙන්. එහෙම කියන්නට පුළුවන් වූ ඵලියට නැත්නම් මොකද්ද දුක්ඛ සත්‍යය කියලා ප්‍රශ්න පත්‍රයක් ඇහුවට පස්සේ ඒකට මේක තමයි දුක්ඛ සත්‍යය කියලා ලියලා 100%ක්ම ලකුණු අරගෙන ඊයනම සාමාර්ථයක් ලබන්නට පුළුවන් වූ පමණින්ම දුක්ඛ සත්‍ය දැක්ක කෙනෙක් හෝ දුක්ඛ සත්‍ය දන්නා කෙනෙක් කියලා එයින් රැවටෙන්න තිපා. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී මෙහෙම ප්‍රකාශ කරනවා. මහණේ ඔබලා තීත සංසාරයේ විඳපු දුක මෙතෙක් මෙතෙක්කයි කියලා දන්නවනම් උඹලගේ හිස ගිනි ගත්තත් ඒ හිස ගිනිගෙන තියෙද්දිත් ඒ ගිනිගත්තු හිස නිවන්නට නෙවෙයි උඹලා උත්සාහ කරන්නේ මේ අවබෝධනකොළ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කිරීමටයි උඹලා උත්සාහ කරන්නේ මේ ලෝකේ සමාජයේ බොහෝ දෙනෙකුට අපි අතීතයේ විඳපු දුක ගැන කිසිම අවබෝධයක් නැහැ හැඟීමක්වත් නැහැ. ඒ දුක ගැන අවබෝධයක් නැති නිසා දුක ගැන දන්නේ නැති නිසා දුකෙන් මිදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නෙත් නැහැ. අපි මේ අති සංසාරයේ කියන එක අනමතක් ගුණම් දෙකේ සංසාර උපබ්බා කොටින පඤ්ඤා ඇති කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ. මුල දක්වන්නට බැරි තරම් අති දීර්ඝයි. කල්ප සංඛ්‍යා සංඛ්‍යා සංඛ්‍යා සංඛ්‍යා සංඛ්‍ය ගණන් ඈතට ඈතට ඈතට බැලුවත් අපි තවත් එහාට එහාට ඉපදී ඉපදී සිටියා මේ ඉපදුණු කාල පරිච්ඡේදය තුළදී සංසාරයේ පුරා අපි සතර අපායට වැටිච්ච කාලේ මෙතෙක්යි කියන්නට බෑ තිරිසන් ලෝකවල ඉපදිච්ච වාර ගාන මෙතකයි කියන්න බෑ. අහවල් තිරිසන් සතා වෙලා මං ඉපදිලා නැහැ කියලා කියන්නට බෑ. පොළවේ වැලිකට ගණන් වලට වැඩිය പ്രേත ලෝකයේ പ്രേතයන් වෙලා ඉපදලා තියෙනවා. මේ විදිහට අනන්ත අප්‍රමාණ කිව නොහැකි තරම් අතිශය දුක් අපේ සංසාරයේ පුරා වින්දා. ඉදිරියටත් යටත් පිරිසෙන් සෝවාන්වත් නොනොත් ඒ දෙක නැවතත් අනුභව කරන්නට සිදු වෙනවා. ඒක නිසා අතීතයේ විඳපු දුක ගැන තරමක් දුරට හො සිහිපත් කරන්නට ඕනවා. പ്രേත ලෝකට වැදිලා කන්නට නැතුව බොන්නට නැතුව හඳින්නට නැතුව ඉන්න තැනක් නැතුව බොහෝ දුකසේ පීඩා විඳින ආකාරය නැත්තම් සතර නරකාදී වලට වැදිලා ගින්නෙන් පිච්චි පිච්චි පැහැෙන පැසුණු ආකාරය නැත්තම් ওই ත්‍රිසං සතර සත්‍යම් වෙලා අනන්ත ප්‍රමාණ දුක් ගැහැට බිඳපු ආකාරය ගැන කල්පනා කරන්නට ඕන. මිනිස්සු වෙලා ඉපදුනත් මව් කුසට ආපු දවසේ ඉඳලා අද දක්වා බින්දේ දුකක් මේ සැපක් නෙවෙයි මේ ඉඳගෙන ඉන්න එකත් මේ ඇයට දුකක්. එහෙම ඉඳගෙන ඉන්නකොට අතන මෙතන රිදෙනවා රත් වෙනවා. ඒක නිසා එහාට මෙහාට ඉරියව් මාරු ගන්නට සිදු වෙනවා. ඉඳගෙන ඉන්න එක මා දුකක් කියලා නැගිටලා හිටියොත් දිගටම හිටගෙන ඉන්න එකත් දුකක්. ඒකත් හැම වෙලාවෙම පවත්න්නට පුළුවන් දෙයක් නෙවෙයි. යම් කිසි කෙනෙක් නිදා ගන්නවා ඇඟ වේසයි කියලා. නිදාගෙන දිගටම ඉන්න බෑ ඒකත් දුකක් වෙනවා. ඒක නිසා එහාට පෙරලෙන්න ඕනේ මෙහාට පෙරලෙන්න ඕනේ. ඉතින් ඇවිද ඇවිද ඉන්නවා යම් කිසි කෙනෙක් දුකයි මේකෙන් ගැලවෙන්න හැම වෙලාවෙම ඇවිද ඇවිද ඉන්නටත් බෑ හැතැම්ම ගානක් යනකොට Tamanට වෙහෙසට දුකකට පත් වන්නට සිදු වෙනවා. මේ ශරීරයේ නිරන්තරයෙන්ම බඩගිනි පිපාසා දුක් ඇති වෙනවා. මෙෂි මදුරෝ දුරෝ ආදී පීඩා ඇති වෙනවා. අමනුෂ්‍ය පීඩා වැනි පීඩාවන්ට බඳුන් වෙනවා. ඒ වගේම නොඑකාකාර රූප හැදිනවා. නිරන්තරයෙන්ම ජරාවට යනවා. මෙතන ඉන්නේ ඔක්කොම තරුණ ළමයි. මේ තරුණ ළමයි ගාව තියෙනවා තරුණ මදේ කියලා එකක්. මෙයා හිතනවා ඇති හැම දවසෙම අපිට තරුණයන් වශයෙන් තරුණියන් වශයෙන් ඉන්නට පුළුවන් කියලා. එහෙම ඉන්නට බෑ. සෑම දිනයක් පාසාම සෑම පැයක් පාසාම සෑම තත්පරයක් පාසාම මේ අය ටිකෙන් ටික ටිකෙන් ටික වාසිත යනවා. ජරාවට ගියාට පස්සේ තමයි ජරා දුක මොකක්ද කියලා තේරෙන්නේ. එතකන් තේරුම් ගන්නට බෑ. ඒ වගේම විවිධාකාර රෝග මේ අය හිතනවා ඇති දැන් අපි ඔක්කොම නිරෝගී කියලා. රෝග හැදෙන කයත් සබාගෙන නිරෝගී කියලා යම් කිසි කෙනෙක් ප්‍රතිඥා කරනවා නම් ඒ ගැන හිතනවා නම් කිමඤ්ඤත්‍රා විද්‍යා ඒක මූඩකම හැරවෙන දෙයක් නෙවෙයි. එම නිසා ශරීරය තුළින් මොන මොන රෝග හැදෙයිද කියලා කාටවත් කියන්න බෑ. ඒ රෝග දුකුත් විඳින්නට සිදු වෙනවා. ඊට අමතරව ස්වාභාවික විපත් වලින් අනන්ත ප්‍රමාණ දුක් ගැහැට නිදින්න සිදු වෙන්නට පුළුවන්. මරණ දුක ඒකාන්ත වශයෙන් එනවා. මේ ආකාරයෙන් අනන්ත දුක් ගැට තියෙනවා මේ දුක තේරුම් ගන්නට ඕනේ. මේ දුක පිළිසිඳ දතේතු ධර්මයක්. මේ චතුරාර්ය සත්‍ය ධර්මාතුලින් දුක තමා විසින්ම ප්‍රත්‍යක්ෂ ලෙස පිළිසිඳ දතේති. දුක්ඛං ආර්ය සත්‍යං පරිඤ්ඤයං කියලා ඒක නිසා බුදුහාමුදුරු පෙන්눔 කරන්නේ. ඒ වගේම දුක ඇතිවීමේ හේතුවක් තියෙනවා. ඒක තමයි ඔය පොත්වල තියෙන හැටියට මේ ආයත මතකයි දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ කතමන්ත බිකේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යං තණ්හාපෝනෝ බයිකා නන්දි රාගසහගත තත්ත්‍ත්‍රාබ් නන්දේශේ දේදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කිය. මේ තණ්හාව දුක ඇතිවීමේ හේතුවක්. අද සමාජයේ බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ තණ්හාව සැප වෙන දෙන දෙයක් කියලා. තණ්හාව තුළින් දුක ඇති වෙන ආකාරය දන්නේ. දැන් අපි කල්පනා කරමු මේ විදිහට. ඊටාම දුක් විඳ විඳා සිටින මිනිසෙක් හරි තිරිසන්සතෙක් හරි කවර හරි සත්‍යයක් සිටිනවා. මේ මිනිසයා හරි සතා මැරුණට පස්සේ ඒ මැරුණු ශරීරයේ ඇසුරු කරගෙන ඔහුට හෝ ඔහුට හෝ ඇයට කිසිම දුකක් අත්දකින්නට නැහැ. මැරුණට පස්සේ කිසිම දුකක් දැනෙන්නේ ජීවිතය පවතින එක තමයි දුක. මැරුණට පස්සේ දුක නැහැ. නමුත් එතනින් ඒක කෙලවර වන්නේ නැවත උපදිනවා. නැවත ඉපදුනහම නැවත දුක අනුභව කරන්නට සිදු වෙනවා. ඒක නිසා දුක ඇතිවීමේ හේතුව මොකද්ද? ජාතියේ නැවත නැවත ඉපදීම. නැවත නැවත ඉපදුනේ නිකන් නෙවෙයි. ඒකට හේතුවක් තිබුණා. අපි ගිය ආත්මේ මැරෙන වෙලාවේ කුසල කර්මය සීවෙච්ච නිසා තමයි අද මනුෂ්‍යයන් වශයෙන් ඉපදුනේ. ඒ මනුෂ්‍යයන් වශයෙන් ඉපදීමට කුසල කර්මය සීවෙන්නේ නැතුව අකුසල කර්මයක් හිතුණා නම් අද අපි සිටින්නේ දුගතිවල. එතකොට කුසල අකුසල කර්ම තිබීමත් උපදීමේ හේතුවක්. දුක්ඛ සමුදයක්. ඊළඟට මේ ශරීරයේ සිට අරගෙන මේ මමය මේක මගේ කියලා ආත්ම දෘෂ්ටියකින් බැසගෙන ආත්ම සංකල්පනාවක් බෑගෙන මේකේ ආත්මයක් තියනවා කියලා අල්ලගෙන උපාදාන කරගෙන සිටින්. බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් කවුරුත් එච්චරයි. සෝවාන් වෙච්ච සෑම කෙනෙකුගේ සිතේ ස්වરૂපය එකයි. එතකොට මේ උපාදානයේ මම මගේ කියන හැඟීම තියෙනවා. ඒ වගේම ලෝකේ දේවල් ඔක්කොම අල්ලාගෙන සිතින් අල්ලාගෙන ආශා කරනවා. භවයේ රැඳී සිටීමට ආශා කරනවා, කාමයන් ලැබීමට ආශා කරන දීදාශ්‍රවන් තියෙනවා. මේ ආදී සිතිවිලි ධර්ම තමාගේ සිත තුළ තියෙන තාක්කල් සිත නතර කරන්නට බෑ. ඒ කියන්නේ මම කියන හැඟීම තියනවා නම් ආශාව තියනවා නම් යම් යම් දේවල් උපාදාන කරගෙන අල්ලාගෙන සිතින් අල්ලාගෙන දඟලනවා නම් කුසල කුසල කම්ම සංස්කාර රැස් කරලා තියනවා නම් ඒවත් දෙයින් අල්ලාගෙන සිටිනවා නම් භවයේ රැඳී සිටීමේ ආශාවෙන් කරුණුත් තියනවා නම් Tamanට සිත නිසලව තබාගෙන මොනවත් භාවනාවක් නැහැ නිකම්ම ඉන්න පුළුවන් නම් සිතට කිසිම අරමුණක් නැතුව එහෙම ඉන්න බෑ. කියන්නේ කිසිම සිතක් හිතන්නේ නැතුව මේ ඕන ටිකක් වෙලා ඉඳලා බලන්න විවිධ සිතිවිලි ඉබේ ගලායන්නේ. මෙන්න මේ සිතිවිලි ගලා යාමේ ශක්තිය තිබෙන තාක්කල් මරණ මොහොතේදී තේ සිතවිලි ගලා යාමේ සත්‍යය තිබෙන නිසා සිතවිලි එනවා. ඒ මරණ මොහොතේ එන සිතවිලි කුසල් වූත් හොඳ තැනක උපදිනවා අකුසල් වූත් නරක තැනක උපදිනවා. ඒක නිසා දුක්ඛ සමුදය සත්‍ය කියන එක ඒ ආකාරයෙන් තේරුම් ගන්න. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය ඊළඟට මේ සම්මාදිට්ඨිය ගැනයි අපි මේ කතා කරන්නේ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය කියන්නේ දුක නිරුද්ධ කිරීමේ මාර්ගය. ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වෙන දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම අනිත්‍ය වශයෙන් දකින්නට පුළුවන් නම් තමන්ගේ පංචස්කන්ධ ලෝකය මේක දුකක් කියලා දකින්නට පුළුවන් නම් මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි කියලා ප්‍රත්‍යක්ෂ ලෙසම අවබෝධ වෙලා පේනවා නම් මේවා ඔක්කොම ඇති වෙලා නැති වෙලා නිරුද්ධ වී යන ධර්ම කියලා දකින්නට පුළුවන් නම් අන්නේ දැක්ම තමයි නිවන් යාමට අවශ්‍ය වන්නේ ඒ දැක්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නට නොහැකි වන තාක්කල් කිසිවෙකුට බුදු කෙනෙක් ඇවිත් බණ කිව්වත් නිවන් යන්නට බෑ. එතකොට ඒ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණධර්ම තුලින් ඔය කියපු කරුණ අන්තර්ගත වන්නේ සම්මා දිට්ඨියට. එතකොට නිරෝධ සත්‍ය කියන්නේ මොකක්ද? නිරුද්ධ වෙනවා. නිවන කියන්නේ නිවීම කියන එක. කය නිවෙනවා, සිත නිවෙනවා. දැන් මේ අය ඇස් දෙක පියාගෙන තමන්ගේ කය දෙක ශරීරයේ දේශ සිටින් බැලුවොත් සිතට වැටෙනවා යම් නිමිත්තක් වශයෙන් සතහනක් වශයෙන් තමන්ගේ ශරීරයේ මෙන්න මෙහෙම තියෙනවා කියලා. මේ ඇගේ කය නිවිලා නැහැ. පහනක් තියෙනවා වගේ ඒක තියෙනවා. පහන නිවුනහම මොකුත් නැහැ. තමන්ගේ සිතට මේ ශරීරයේ සම්පූර්ණයෙන්ම නොපෙනී පහනක් නිවුනාසේ කළුවරක් වාගේ දැස්සණේ වෙනවා නම් මෙතන මොකක්වත් නැහැ කියලා සම්පූර්ණයෙන් පෙනෙන්නේ නැතුව යනවනම් එතකොට කය නිවිලා. ඒ කය නිවුණාට පස්සේ හිතේ පැවැත්ම තියෙනවා. මේ හිතේ පැවැත්ම තියෙන තාක්කවල නිවන් යන්නට බෑ හිතක් නිවෙන්නට ඕන. මේ හිත දේශ බලන ඉන්නකොට සෑම ශනේකම මේ හිත ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැවත ඇති වෙනවා නැවත පවතිනවා නැවත නැති වෙනවා ඇති වී ඇති වී නැති වී නැති වී යන මේක අනිත්‍යය යන අනිත්‍යයට ගියාට පස්සේ අනිත්‍යයට ගිය දේවල් වල කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැති නිසා නිරුද්ධ වෙලා යනවා නිවිලා මෙන්න මේ අනිත්‍ය නිරෝධය ගැන අවබෝධයක් ඇති විශිත දේශ බලන් හිටියොත් අර රූපේ නොපෙනෙන සිටින් චිත දේශ සිටින්ම බලාන හිටියොත් ඒ සිටේ අනිත්‍යතාවය දකින්නට පුළුවන් අනිත්‍යයට යන ධර්ම කිසිවක් ආත්ම කියලා ගන්නට ශීර්ෂ නොවන නිසා අනාත්මයි කියලා වැටහෙනකොට අර සිතත් දෙවෙනි වශණයකට කයත් නිවෙනවා සිතත් නිවෙනවා මේකට කියනවා නිවනේ කියලා නිර්වාණ ධාතුවේ කියලා. මෙන්න මේ විදිහට තමයි සම්මා දිට්ඨියේ නිරෝධ සත්‍ය සාස්ත්වන් ඔය පහළම මට්ටම එකක් අපි කතා කළා. මෙන්න මේ විදිහට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණධර්ම නිරුන් කිරීමෙන් තමයි කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන් වන්නේ. ඔය කියපෝ චතුරාර්ය සත්‍ය ධර්මයන් දකින්නට සමාධිය වැඩි යුතුයි. ඒ සමාධිය වඩන ආකාර රාශියක් තියෙනවා. සමතයක් වශයෙන් විදර්ශනාවක් වශයෙන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක්. අද මම මේ ඇයිට කියන්නේ සමත විදර්ශනා දෙකම වශයෙන් මේ භාවනාවක් කරලා සමාධිය වඩාගන්නේ කොහොමද? ඊට අමතරව සමාධිය වැඩිම තුළින් තමන්ට මේවා අනිත්‍යයි කියලා දකින්නට පුළුවන්කම ලැබෙන්නේ කොහොමද කියන කරුණ. මේ අය සමහරට අද පැය භාගයක් පැයක් විතර කාලයක් වෙන්නට පුළුවන් භාවනා කරන්න. සමහර කෙනෙකුට සමහර විට මේ පැය භාගයේ පමණක් වත් ප්‍රමාණවත් වන්නට පුළුවන් මේ ශරීරයේ තියෙන මේ සිතේ තියෙන අනිත්‍යතාවය දැකීමට සිතේ සමාධියක් ඇති කරගෙන ඒක දකින්නට පුළුවන්කම ලැබේ හැමෝටම නෙවෙයි සමහර විට සමහර කෙනෙකුට යම් කිසි කෙනෙක් මේ අනිත්‍යතාවයේ ශ්‍රණයකට හරි දකිනවා නම් අච්චරා සංඝාත මත්තම් පිබික්කවේචය අනිත්‍ය සම්නිනෝ භාවේය කියලා බුදුහාමුදුර දක්වලා තියෙන අශ්රුග්ගසන සැනක කාලයක් හරි මේ අනිත්‍යයි කියලා මේක මෙනෙහි කරනවා නම් දකිනවා නම් ඉදන්තතෝ මහප්පල තරම් මේක මහා විශාල පුණ්‍ය ශක්තියක් ලබා දෙන නිවන් ලබා දෙන ක්‍රියාදාමයක් කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්න කරලා තියෙනවා. ඒක නිසා අද මේ කරන භාවනාව මම දැන් කියලා දෙන භාවනාව කරන්නට ඕන. මේ කාලේ ඉවර වෙන්න තෙක්. භාවනා කරන්නේ කොහොමද? පළමුවෙන්ම අඩු වශයෙන් පංචශීල සමාදන් වෙන්න. අද ඉතින් දැන් සීල් සමාදන් වෙලානේ සිටින්. එතකොට තෙරුවන් බැඳලා තෙරුවන් සමා කරගන්න. කයෙන් සිටින් වචනයෙන් යන සුන්දරින් අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා යන්තාක් වැරදි මා දැනුවත් හෝ නැදනවත් හෝ බුදුරජාණන් වහන්සේට පසේ බුදුරජාණන් වහන්සේලාට ශ්‍රී සද්ධම්ම රත්නයේට ආර්ය පුද්ගල සංඝ රත්නයේට සිදු වුණා නම් ඒ සෑම වැරදි වලටම මම සමාව අයදි මේ සමාව අයදි මේ සමාව අයදි කියලා දැම්මම සමාව ගන්නවා. තෙරුවන් වැඳලා තෙරුවන් කමා කරගෙන ඉවර වෙලා චතුරාර්යක භාවනාවයි කියලා කියන භාවනා ක්‍රම හතරක් තියෙනවා. බුදු ගුණ, බුද්ධානුස්සතිය. මෛත්‍රිය. අසුභ, මරණ. මේක ටික වේලාවක් කරන්න. කළාට පස්සේ බුද්ධෝ කියන වචනේ විනාඩි 5ක් හරි 10ක් හරි ශී කරන්න. දැන් මම නැවත කියන්නම්. අඩු වශයෙන් පංචශීල සමාදන් වෙලා තෙරුවන් වැදලා තෙරුවන් කමා කරගෙන බුද්ධෝ බුදු ගුණයි මෛත්‍රියයි අසුභයයි මරණය සිහිපත් ඒක විනාඩි 5ක් 10ක් හරි සුළු කාලයක් හරි එහෙම මෙනෙහි කරන්න. ඊට පස්සේ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියන වචනය විනාඩි 5ක් 10ක් විතර සිහි කරලා දැන් ඊට පස්සේ මම කියන ආකාරයෙන් භාවනාව කරන්න. දැන් නෙමෙයි මම ඒ කරන්න අවස්ථාව දෙනවා. මේක හොඳට අහගෙන ඉඳලා ඊට පස්සේ කරන්න. එතකොට ඒ විදිහට භාවනා කරනකොට සෑම දිනාටම කරන්න පුළුවන් භාවනාවක් මෙතන කියන්නේ හැමෝටම එකම භාවනාව හරියන්නේ නමුත් සෑම දිනාටම ආගම් බෙහෙදයකින්තරෝ ඕනෑම ආගමක කෙනෙකුට කරන්න පුළුවන් එකක් තමයි ආනාපාන සති භාවනාව ආශ්වාස ප්‍රශ්වාස අරමුණු කරමින් කරන ලබන භාවනාව. මේ ආනාපාන සති භාවනාව වැඩිම තුලින් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා සියලුම ධ්‍යාන ලබන්නටත් පුළුවන් ය සියලුම මාර්ගඵල ලබන්නටත් පුළුවන් ය කියලා ඒක දක්වලා තිබුණත් නැතත් ඒක හැමම සිදුවේ. ඒක නිසා සමහරුන්ට මේ ආනාපාන සති භාවනාව වඩන විට සිත බොහෝ දුරට පිට යන්නට පටන් ගන්නවා. සිත පිට යන එක වළක්වා ගන්නට බැහැ. බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ ආනාපාන සති භික්කේ භාවයේ තබ්බා විතක්කෝ පච්චේදාය කියලා. මේ විවිධ පැතිකඩ වලට දුවන සිත නවත්වා ගැනීමට මහණින් ඔබලා ආනාපාන සතිය භාවිතා කරන්න කියලා. ඒක නිසායි මම මේ මාතෘකාව ඒ අරමුණ මේ ඇට දීමට අදහස් කළේ. මොකද ප්‍රභාවිත භාවිත කරන්න නැති සිතක් ඇති මේ ඇයට එකපාරට සිත එකඟ කරගන්නට නොහැකි වන්නට පුළුවන් විවිධ අරමුණු කරා සිත දුවන්නට පුළුවන් සිත විස වෙන්නට පුළුවන් මේ தත්ත්වයේ මඟහැර ගැනීමට අපි එක්තරා උපක්‍රමශීලී ක්‍රමයක් අනුගමනය කරනවා. ඒ ක්‍රමය අනුගමනය කිරීම තුළින් අපට නියත වශයෙන්ම සිත එකඟ කර ගන්නට පුළුවන් වෙනවා. මේක සම්ප්‍රදායික වශයෙන් කරන තියනු ලබන භාවනා ක්‍රමයක් නෙවෙයි. අපි කරන්නට යන්නේ යුගනන්ද භාවනාවයි කියනු ලබන භාවනාව. යුගනන්ද කියන්නේ සමතයයි විදර්ශනාවයි දෙකම එකට වැඩෙන ආකාරයේ භාවනාව. කොහොමද ඒක කරන්නේ? ඉදවිකේ වික්ඛු වරඤ්ඤගතෝ අරුක්කමූලගතෝ අශුඤ්ඤාගාරගතෝ අනිශීදති පල්ලංකාවම් ආභිජිත්තා වජුන් කායම් පඤ්චාය පරිමිතං සතින් උපට්ඨපෙත්වා සුසතෝව අස්සතති සතෝ පස්සදති භාවනා කීමට සුදුසු තැනක් Tamanට තියෙන්නට ඕන. මේක නම් තියෙන්නේ ආරණ්‍යයක් දහක් මුලක් හිස් තැන හිස් ශූන්‍යාගාරයක්. දැන් මෙතන ශූන්‍යාගාරය. මේ ඔක්කොම භාවනා කරන නිසා වෙන අය නැහැ. ඒක නිසා මේක ශූන්‍යාගාරයක්. සමහරට මේ ඇගේ නිවිෂ භවනා කරන්න නොහැකි වෙන්න පුළුවන්. ඒක නිසා නිින්ද ගියාට පස්සේ නිින්ද යන්නට පෙරහා උදේ ඇවිදුණ අවදුණාට පස්සේ පැය භාගයක් පැය කාලක්වත් භවනා කරන්න පුරුදු වෙයි. එහෙම කළොත් මේ ආයත හොඳට ඉගෙන ගන්නටවත් අඩු වශයෙන් පුළුවන් වෙයි. සිත එකඟ වෙන නිසා. එතකොට එවැනි ස්ථානයට ගිහිල්ලා උදුම්කාන පණිදාය පරිමුඛන් සති මුපට්ඨිත්වා නිශීදති පන්නංකං ආභජිත්වා. කය ඉජ්ජව තබාගෙන අර බද්ධ පර්යන්තෙන් වාඩි වෙන්න කියලායි තියෙන්නේ. මේක තමයි ප්‍රශස්ත ක්‍රමය. නමුත් එහෙම හැම දිනාටම කරන්න බැරි නිසා පහස්ව ක්‍රමයකට වාඩි වෙනවා. අද වශයෙන් පුද්දෝක හරි කමන්නේ. ඇඳේ නිදාගෙන හරි කමන්නේ. වාඩි වෙලා අර කියපු පෝර පොටි ටික සිදු කරන්න. මොනවද? සෙරුවන් බැඳලා තෙරුවන් කමා කර ගැනීම. ඊළඟට බුදුගුණ මෛත්‍රිය අසුභ බරණේ ටික වේලාවක් සිහිපත් කිරීම. ඊට පස්සේ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියන වචනේ විනාඩි 5ක් විතර සිහිපත් කිරීම. 5ක් 10ක් හරි වැඩි වෙන තරමට හොඳයි. ඊට පස්සේ හුස්ම ගන්නකොට ආශ්වාස කියලා සිහිපත් ගන්න හුස්ම පිට කරනකොට ප්‍රාශ්වාස කියලා සිහිපත් ගන්න. මේක විනාඩි දෙක තුනක් හතරක් පහක් කරනකොට Tamanට තේරෙයි Tamanගේ හිත එකඟ වෙන්නේ වෙන පිට යනවා කියලා. එම නිසා එක නහස් කුහරයක් මාපට ඇඟිල්ලෙන් වසන. වසලා අර විවුර්ත වූ නාස්කුවරෙන් හුස්ම ගන්න හුස්ම ගන්නකොට මේ පිරිසුදු ඔක්සිජන් වායුව අපි මේ ගන්නෙ මේ ශරීරය ඇතුළට පිරිසුදු ජීව වායුවක් හොඳ මේ පිරිසුදු වාතයක් අපි ගන්නවා කියලා හිතාගෙන ඒක ආශ්වාස කරන්න කරලා ඒ බසාගෙන ඉසුරු නාස්කෝරේ විවුර්ත කරලා ඊළඟ නාස්කෝරය මාපට ඇඟිල්ලෙන් නෙවෙයි දඹර ඇඟිල්ලෙන් බසන්න දඹර ඇඟිල්ලෙන් හෝ මැද ඇඟිල්ලෙන් ඊට පස්සේ මාපට ඇඟිල්ලෙන් බසාගෙන හිටපු නාස්කෝරයෙන් පිට කරන්න මේ අපිරිසිදු වාතය මම පිට කරනවා හිත එකඟ කරගන්නට මේ ක්‍රමේ දෙහෙවින්ම උපකාර වෙනවා. විවිධ ක්‍රම තියෙනවා හිත එකඟ කරගන්නට පුළුවන් ඒවා. ඒ කියන්නේ නාස්කුහරේ මාපට ඇඟිල්ලෙන් එක පැත්තක් වහනවා. තියෙන දකුණු නාස්කුහරේ කියලා. ඊට පස්සේ වම් නාස්කුහරෙන් හුස්ම ගන්නවා. ගන්නකොට සිහිපත් කරනවා පිරිසිදු වායුව මම මේ ගන්නවා ශරීරය ඇතුළට ඇතුල් වෙනවා. ඊට පස්සේ වම් නාස්කුහරේ වහනවා දකුණු නාස්කුහරෙන් පිට කරනවා. හුස්ම පිට කරනකොට අපිරිසිදු වායුව මා පිට කරනවා කියලා සිහි කරනවා. එතකොට මේ විදිහට දිගටම නාස් දෙක මාරු කරලා එක නාස්කෝරයක් වහනවා අනිත් එක විවෘත කරනවා ඊළඟ එක වහනවා අනිත් එක විවෘත කරනවා මේ විදිහට මාරුවෙන් මාරුවට කරන්න හිත සමාධි වන්නේ සිත එකඟ භාවයක් ගන්නේ නාස්කෝර දෙකෙන්ම හුස්ම පිට කරන විට හුස්ම ගන්නවා විට. හැම අවස්ථාවෙම එහෙම සිදුවන්නේ බොහෝ අවස්ථාවල එක නාස්කෝරකින් තමයි වැඩිපුර පහසෙන් හුස්ම ගන්නට පිට ගන්නට පුළුවන් වන්නේ. ඉතින් මේ නාස්කෝර දෙකෙන්ම හුස්ම ගන්නට පිට කරන්න පුළුවන් වූ අවස්ථාවකදී හිත එකඟ වෙනවා. මොකද සුසුම්නාවලා සුසුම්නාව ඒ විදිහට එතකොට නිසි පරිදි ක්‍රියාත්මක වෙන නිසා. මෙන්න මේ විදිහට කරලා කරලා ටික වේලාවක් ගියාට පස්සේ Tamange සිත පිට යන්නේ නැත්නම් දැන් ටිකක් සියුම් වශයෙන් ඕනෑකමින් දීර්ඝ වශයෙන් ඇඟට වෙහසක් නොවන ආකාරයෙන් එක නහස්කෝරයක් පහලා උෂ්ම ගන්න ගන්නකොට පපු පෙදට දෙයට අවධානය යොමු කරන ඔන්න පපු පෙදට ශ්‍රේෂී යනවා. දැන් අනිත් නහස්කෝරේ වහලා පිට කරන උෂ්ම එතකොට පපු පෙදට පහලට පහලට පහලට යනවා. මේක ටිකක් වෙලා බලලා ඒ බලන විට පපු පෙදටයි අවධානය යොමු කරන්නේ ආස්වාස ප්‍රස්වාසයට නෙවෙයි. ඊට පස්සේ උත්තර කොටසට අවධානය යොමු කරන්න ආස්වාස කරනකොට උදර කොටස ඉශීෂී ඉදිරියට යනවා ප්‍රාස්වාස කරනකොට පහළට පහළට එනවා මේ මම ටික වෙලාවක් ඒකත් අවබෝධ වුණාට පස්සේ කලවා මතට අත් දෙක තබා ගන්න කලවා මතට අවධානය යොමු කරලා හුස්ම ගන්න ගන්නකොට කලවා හිස්සන ආකාරයේ කලවා පාත්තන ආකාරයේ දකින්නට පුළුවන් ශරීරයේ කවර කොටසකට අත දබලා බැලුවත් මේ හුස්ම ගන්නා විට මුළු ශරීරයම පිම්බෙන ආකාරය සහ හුස්ම ගන්නා විට මුළු ශරීරයම හැකිලෙන ආකාරය දකින්නට පුළුවන් අපි ගන්න හුස්ම පෙනහළු කරා ගියාට පස්සේ මුසුදිට සංසරණය මගින් මුළු ශරීරේ පුරාම යනවා. ඒ නිසා මේ ශරීරේ පුරාම වායෝ දහතුව තිබෙනවා. ඒ වායෝ දහතුවේ ක්‍රියාකාරීත්වය නිසා ශරීරයේ නිරන්තරයෙන්ම ওই විදිහට චලනය වෙනවා. මේ චලනය වෙන එකට කියන්නේ නිට්ටය නෙවෙයි අනිත්‍යයි කියලා. නිතරම එක විදිහට පවතින්නේ වෙනස් වෙනස් වෙයි මේක මේයට දකින්නට පුළුවන්. ඉතින් හුස්ම පිටේ එකඟ වෙනකන් ටිකක් හුස්මටම අවධානය යොමු කරලා එකඟ වුණාට පස්සේ මේක කරන්නේ ශරීරයේ විවිධ කොටස් කරා හුස්ම යන ආකාරය දකිනවා යනකොට ශරීරයේ ඉස්සෙන හැටි පහත් වෙන හැටි දකිනවා මේම දකිනකොට Tamanට තේරෙනවා මේ ශරීරය නිතරම එක විදිහට පවතින්නේ නැහැ වෙනස් වෙනවා මේක අනිත්‍යයි කියලා මේව තේරුණාට පස්සේ කල්පනා කරන්න මේ විදිහට මම මේක මේ විදිහට හිතුවත් නොහිතුවත් මම මේක දැක්කත් නොදැක්කත් මේ විදිහට ශරීරේ නිතරම හිස් වෙනවා පාත් වෙනවා අනිත්‍ය ජන. ඉස්සරත් මෙහෙමයි දැනුත් මෙහෙමයි පස්සටත් මෙහෙමයි. මගේ වගේමයි අනිත්‍යයි. එතකොට මේක දකිනකොට Tamanට යම් කිසි අනිත්‍ය පිළිබඳ රූපස්කන්ධයේ අනිත්‍ය පිළිබඳ සුළු හෝ අවබෝධයක් ලැබේ. මා කිව්වා අසුරු ඝර්ෂණ ශනක කාලයක් පමණවත් මේ අනිත්‍ය සංඥාව තමාගේ සිත තුළ වැඩෙනවා නම් කවදා හෝ දවසක නිවන් ලැබීමට ඒක උපකාර වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති ආකාරය. ඒක නිසා ඒ විදිහට කයේ අනිත්‍යතාවය දැක්කාට පස්සේ හුස්ම ගන්නවා පිට කරනවා දැන් මේ සිත හුස්ම ගන්නවා කියලා අපි ගන්නා කියපු හිත හුස්ම පිට කරනවා කියන උඩ නැහැ. නැත්තම් පපු පෙදෙස පිම්බෙනවා කියලා දැකපු සිත හැකිලෙනවා කියනකොට නැහැ. උදර කොටස පෙම්බෙනවා කියලා හිතපු හිත හැකිලෙනවා කියනකොට නෑ. මෙන්න මේ විදිහට සිතේ අනිත්‍යතාවයක් දකින්න. මේ විදිහට අද්දුම වශයෙන් ඔය කයේ ශාසිතේ අනිත්‍යතාවයක් දකින්නට පුළුවන් වේ සිතේ එකඟ භාවයක් ලැබේවි මේ අනිත්‍යතාවයේ දකින්න එක විදර්ශනා භාවනාවක් සිත එකඟ කරන එක සමත භාවනාවක් මෙතන සමත විදර්ශනා දෙකම වැඩෙන නිසා මේකට කියනවා යුගනන්ද භාවනාවක් කියලා මේ විදිහට කටයුතු කරාට පස්සේ යම්කිසි කෙනෙකුට ඕන දිගටම දිගටම කරන යන්ට යම්කිසි අත්දැකීම් ලැබෙනවා නම් ඊටහා උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය නම් මේ මේ පන්තියේ සඳහා මාව ගෙන්නු මහත්මයාට කතා කරලා මේ අය කියන්න. එතකොට දුරකථන අංකයෙන් මේ අයට විමසලා අවශ්‍ය උපදෙස් ලබා ගන්නට පුළුවන්. දැන් මේ දක්වා කියපු කරුණවල සාරාංශය කියලා මේ දේශනාව නිම කරලා මේ අය භාවනාවට යොමු කරන්නයි අදහස් කරන්නේ. මා කියවේ සමාධිය වඩන්න සමාධිය වැඩිවේ නැත්නම් මේ ලෝකේ පංචස්කන්ධ ලෝකේ නියම தත්ත්වය දකින්නට බෑ. නියම தත්ත්වය දැක්කේ නැත්නම් නිවන් යන්නට බෑ. මේ නිවන தත්ත්වය දකින්නට නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්නට ඕන. ඒකේ අංග හතරක් ජීවිතයට එකතු කරගන්නට ඕනේ මොනවද ඒ අංග හතර? නෙක්ඛම්ම මේ සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. එක ජීවිතයට එකතු කරගන්නවා. භාවනාවක් නෙවෙයි. වැඩි යුතු අංග හතරක් තියෙනවා සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සහ සම්මා දිට්ඨි කියලා. සම්මා වායාමයේදී නූපන්න අපසද ධම්ම නූපදවා ගැනීමටත් උපන් අපසද ධම්ම ප්‍රහාණය කිරීමටත් උත්සාහ ගන්න. නූපන් කුසල ධර්ම උපදවා ගැනීමටත් උපන් කුසල ධර්ම තවත් දියුණු කර ගැනීමටත් උත්සාහ ගත යුතුයි. සම්මා සතිය. මේ සඳහා කරුණු තුනක් මේ ඇයිද කියනවා. අඩු වශයෙන් පැය භාගයක් පස්සෙ 100ෙන් වැඩ ගන්න පුරුදු වන්න උදේ නැගිට්ටට පස්සේ කරනවා නම් වඩා හොඳයි ඊළඟට සිතට එන මේ රාග, දේශ වැනි සිටිවිලි ඒක සිහිපත් කරලා සිත මුදාන සිත පිරිසුදු තබා ගන්න උත්සාහ ගන්න ජීවිතේදී ජීවිතේදී මේක කරන්නට ඕන. ඊට අමතරව නිකන් ඉන්න වෙලාවට බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියන වචනේ සිහිපත් කරනවා. එතකොට සම්මා සමාධිය වඩන ආකාරයේ දැන් ටිකකට ඉස්සලා කිව්වේ ඒ තුලින් සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන්. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රායෝගික ඇසකින් දකිය හැකි ආකාරය මේ එයාට තීරණ ආකාරයෙන් සරල කරුණු ටිකක් අපි ඉදිරිපත් කළේ. එතකොට ඒ තුලින් තමයි නිවන් ලැබෙන්නේ. ඒක නිසා සමාධිය වඩන්නට ඕන. සමාධිය වඩනකොට පූර්ව කෘත්‍ය සිදු කරලා, පෙරුවන් බැඳලා, පෙරුවන් කමා කරලා, බුද්ධානුස්සති මෛත්‍රිය අසුබ මරණ කියන භාවනා හතර කරලා බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියන වචනේ ශීපත් කළා ආනාපාන සති භාවනාව කරන්න. දැන් අපි පූර්ව කුටි කරවල මේ අය භාවනාවේ නිරත කරනවා මේ අය භාවනා කර කර ඉන්නකොට මම යනවා දිගටම භාවනා කරන්නට ඕන දැන් පහසුවෙන් වාඩි වෙන ඔය අතපය එහෙම අමාරු වෙලා තියෙනවා නම් දිග ඇරලා මහා පහසුවෙන් වාඩි හොඳයි මේ අය දැන් සිල් සමාදන් වෙලා තියෙන නිසා සිල් සමාදන් වීමක් අවශ්‍ය නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේට ධම්ම රත්නයේට සංඝ රත්නයේට ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලාට නිවන් දුක් කාට හරි ධ්‍යානලාභී කවරෙකුට හරි කයෙන් සිතින් වචනයෙන් යන තුන්දරින් මාගේ දැනුවත්කමින් හෝ නැදනුවත්කමින් යම් වර්ධක් වුණා නම් මේ සියලුම වැරදි වලට මම සමාවායදිමි මම සමාවායදිමි මම සමාවායදිමි කියලා සමාව ගන්න. බුදුරජාණන් වහන්සේට මලක් පහනක් පූජා කරන්නාසේ මගේ ජීවිතයේ සම්මා සම්බුද්ධ රත්නයට පූජා කරමි පූජා කරමි පූජා කරමි කියලා ජීවිතයේ බුද්ධ රත්නයට පූජා කරන්න. අවංකවම කරන්න. මේ ජීවිත පූජා මේ කුසල සත්‍යයේ බලයෙන් මට භාවනාව නිසි පරිදි කරගන්නට කරගෙන යන්නට ලැබේවා කියලා දැන් අදිස්ථාන කරන්න. අදිස්ථාන කරලා දැන් මා කියවනේ අර බුදු ගුණ මෛත්‍රිය සුබපන්න කියලා මේක මං කියනවා මේ අය ඒ විදිහට සිතන්න කටින් කියන්නට එපා. බුදු ගුණ කියන වැඩි හැකි ආකාර රාශියක් තියෙන අපි මේ ඊටාම සරල දෙයක් කියන්නේ සම්ප්‍රදායික ක්‍රමයක්. දැන් මේ අය දන්නා ඉතිපිසෝ භගව ආරහං ආදී කියන්නේ. මේ පාඨයේ හරියට කියනවා නම් ඉතිති මෙසේද සෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ අරහන් අරහත් නම් වනසේක. සෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ ඉතිති මෙසේද අරහත් නම් වනසේක කියලා අපිට ඒක සකසන්නට පුළුවන්. දැන් මා කියන විදිහට සිහිපත් කරන්න. සෝ භගවා ඉතිති අරහං ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අරහත් නම් වනසේක සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ සුද්ධ නම් වනසේක සෝ භගවා ඉතිපි විඤ්ඤා චරණ සම්පන්නෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විඤ්ඤාචරණ සම්පන්නනම් වනසේක සෝ භගවානිති පිසුදතෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සුගත නම් වනසේක සෝ භගවා ඉතිති ලෝකවිදු ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ලෝකවිදු නම් වනසේක සෝ භගවා ඉතිති අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථේ සාමීනි භාග්‍යවතුන් මහන්ස ඔබ වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාර්ථේ නම් වනසේක අරහතෝ භගවා ඉතිපේ සත්තා දේව මනුස්සානම් සාමීනි භාග්‍යවතුන් මහන්ස ඔබ වහන්සේ සත්තා දේව මනුස්සානම් වනසේක සෝ භගවා ඉතිති බුද්ධෝ ස්වාමීනි භාග්‍යවතුන් මහන්ස ඔබ වහන්සේ බුද්ධෝ නම් වනසේක සෝ භගවා ඉතිපි භගවා ස්වාමීනි භාග්‍යවතුන් මහන්ස ඔබ වහන්සේ භගවානම් වනසේක අරහං ගුණේ අරහං වචනේ පමණක් දීපත් කරන්න අරහං අරහං අරහං අරහං අරහං අරහං අරහං අරහං අරහං සම්මා සම්බුද්ධාදී වචනත් පසුව ඕනේ නම් මේසල භාවනා කරනට ඒකත් කරන්න. ඊළඟට මෛත්‍රිය මේ ආකාරයෙන් ශීපත් කරන්න අවංකම ශීපත් කරන්න. මම සුවපත් වෙම්මා සුවපත් වෙම්මා සුවපත් වෙම්මා මම සුවපත් වෙම්මා සුවපත් වෙම්මා සුවපත් වෙම්මා මම සුවපත් වෙම්මා සුවපත් වෙම්මා සුවපත් වෙම්මා මාසේම මාගේ ගුරුවර දෙමාපිය ආදී හිතවත් සියලු සත්වයෝද සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාසේම මාගේ හිතවත් සියලු සත්වයෝද සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාසේම මාගේ සියලුම හිතවත් සත්වයෝද සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාසේම මාගේ මැදහත් සියලු සත්වයෝද සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාසේන මාගේ මැදහත් සියලු සත්වයෝද සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාසේම මාගේ සියලුම මැදහත් සත්වයෝද සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාසේන මාගේ වෛරී සත්වයෝද සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාසේන මාගේ වෛරී සියලු සත්වයෝද සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාසේම මාගේ වෛරී සියලු සත්වයෝද සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දැන් පිළිකුල් භාවනාව අත්තේ මස්මින් කායේ කේශා ඉමස්මින් කායේ මෙම කායේ කේශා කේශ අත්ති ඇත අත්තේ ඉමස්මින් කායේ කේශා මෙම ශරීරයේ කිෂ්ණම් වූ කුණප කොටසක් නැත අත්ථේ ඉමස්මින් කායේ ලෝමා මෙම ශරීරයේ ලොම් නම් වූ කුණප කොටසක් නැත අත්ථේ ඉමස්මින් කායේ නඛා මිම ශරීරෙහි නියනම් වූ කුණප කොටසක් නැත අත්තේ ඉමස්මින් කායේ තචෝ මෙම ශරීරයේ සමනම් වූ කුණප කොටසක් නැත මෙම ශරීරයේ අසුචි නම් වූ කුණප කොටසක් නැත මූත්‍රානම් වූ කුණප කොටසක් නැත වමනය නම් වූ කුණප කොටසක් නැත පිත නම් වූ සෙම නම් වූ සරව නම් වූ ලේ නම් වූ කුණප කොටස් නැත මෙම කුණප කොටස් ශරීරයෙන් දිනපතා උතුර උතුරා වැගිරෙන්නේය මේවා සෝදා පවිත්‍ර නොකොට දින දෙක තුනක් ලැබුවොත් මෙම ශරීරය කෙනෙකුට කිට්ටු වීමටවත් නොහැකි පරිදි පරම දුර්ගන්ධ වූ කුණප කොටසක් බවට පත්වන්නේය මෙම ශරීරය පිළිකුල්ය පිළිකුල්ය පිළිකුල්ය මෙම ශරීරය පිළිකුල්ය පිළිකුල්ය පිළිකුල්ය මෙම ශරීරය පිළිකුල්ය පිළිකුල්ය පිළිකුල්ය දැන් මරණානුසුද්ධි භාවනාව ජීවිතයේ අනියත දෙයක් මරණය නියත දෙයක් කොයි වයසෙම අපසිතියත් මරණයට පත්වන්නට සිදු වෙනවා මරණයට පත්වන විට මේ සියල්ලම අපට අතහරින්නට සිදු වෙනවා තමන්ගේ දෙමාපියන් සහෝදර සහෝදරයන් තමාගේ ශරීරයේ ඕනෑම දෙයක් සියල්ලම අතහරින්නට වෙනවා වෙන විකල්පයක් නැහැ මාගේ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි උදා වූ සූර්යා අන්තයට යන්නාසේ මාගේ ජීවිතයද දවසක් දවසක් පාසාම පැයක් පැයක් පාසාම විනාඩියක් විනාඩියක් පාසාම තම්පරයක් තම්පරයක් පාසාම ශනයක් ශනයක් පාසාම මරණය කරා ලංවන්නේය මේ ජීවිතය කවදා හෝ කොයි ආකාරයෙන් හෝ කොතැනකදී හෝ මරණයට පත්වන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි දැන් බුද්ධෝ කියන වචනය ශීපත් කරන විනාඩි 10ක් හරි 5ක් හරි ඊට වැඩි ප්‍රමාණයක් හරි බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ මෙලෙසින් ශීපත් කරලා අර කලින් කියපු විදිහට ආනාපානීය සිත පිහිටවන්න දිගටම භාවනා කරන්න මේ වැඩසටහන් අවසානයේදී දෙවියන්ට පින් දීලා මේ නිම කරන්න හැම දිනාටම නිවන් සුවම අත්පත් වේවා